ජයලක්ෂ්මී මහත්මිය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම අපි හැමදාම බුද්ධ වන්දනාවත් කරලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ආත්මයක අපිට පුරුෂ භාවයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මෙතන කියනවනේ මේක විශේෂ හේතුවක් ඇති වුණොත් පමණක් කියලා. ඒ විශේෂ හේතුවක් කියන්නේ ප්‍රාර්ථනාවත් විශේෂ ප්‍රාර්ථනා කියන්නේම දැන් තමන්ගේ බලාපොරොත්තුවනේ. දැන් එතකොට ස්ත්‍රියක් වෙන්නේ ස්ත්‍රී භාවයේ බලාපොරොත්තු වෙනකොටනේ. ඒ ස්ත්‍රීත්වයට අදාළ කරුණු වලට ඇලුම් කරනකොටනේ. ඒතර දැන් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඊට ගැලපෙන කුසල් කරනකොට ඒත් එක්කලා අපි ටික ටික අර ස්ත්‍රීත්වයට අදාළ කරුණු වලට තියෙන තෘෂ්ණාවත් ටික ටික අඩු කරගන්නට වෙනවා. එතකොට අර දරුවන් බිහි කිරීම වගේ ස්ත්‍රියට ආවේනික කාරණා තියෙනවා. ඒතර අන්න ඒ බඳු කාරණාවලින් ඒ කියන්නේ දරුවන්ට ආදරේ නැහැ කියන එක නෙමෙයි. ඒ දරුවන් බිහි කිරීම කියන කාරණය සම්බන්ධව තියෙන විශේෂ බැඳීම. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ස්ත්‍රී චින්තනයේ ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී මනෝභාවයන්ගෙන් මිදෙන්න පුළුවන් තමයි අර ප්‍රාර්ථනාව සඵල එතකොට එහෙම නැති අපි ප්‍රාර්ථනා කළ පමණින් සාධක ගොඩනැගුණ නැතිනම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඊට අදාළ කුසල් දහම් ධර්මයේ විශේෂ කොට දක්වලා තිනවා. කටින චීවර පූජාවන් අෂ්ට පරිස්කාර පූජාවන් ඒ වගේ පින්කම් කරලා යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව විශේෂයෙන් සඵල වෙන්නට හේතුවක් වෙනවා. ඒකයි මම කිව්වේ දැන් මේවා හරි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. අටපිරිකර වගේ පූජා කළාම එක පැත්තකින් මහලතා පළඳනාව ආදී ලැබලා ස්ත්‍රීත්වය තුළ විරාජමාන වෙන්නටත් ඒ කුසලයම හේතු වෙනවා. යම් කිසි කෙනෙකුට ඒ කුසලයම સિદ્ધ කරලා ස්ත්‍රීත්වයෙන් මිදෙන්නට ප්‍රාර්ථනා ඇති කළොත් ඒකටත් යම්කිසි පසුබිම. ඉතින් මේ මිදෙන්නට තමන් හිතන්නේ ඇයිද? මොකක්ද ඒකේ පරමාර්ථය? මොකක්ද බලාපොරොත්තු? අන්න එහෙම ටිකක් පැහැදිලි කරගත්තොත් තමයි අර චින්තනයෙන් මනෝභාවයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපට වෙන්නේ අර භව තණ්හාව තියෙද්දි සියද විනාශා ගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ. දැන් සියද විනාශා ගන්නවා කිව්වහම ජීවිත ආසාව නැහැ වගේ එකක් තමයි පේන්නේ. හැබැයි ඇතුලේ තියෙන ජීවිත ආසාව තමයි. එහෙම වුණොත් ඒ ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. ඒතකොට ඇතුලේ තියෙන්නේ ස්ත්‍රීත්වයට තියෙන කැමැත්ත. හැබැයි මතු පිටින් අර ස්ත්‍රීත්වයට පැමිණෙන පීඩා, ගස්ටන, අපහසුතා ඒ ටික දරා ගන්න බැරිකම නිසා පුරුෂ භාවය ප්‍රාර්ථනා කරනවා. එතකොට එතන පරස්පර විරෝධීතාවයක් ඇති වෙනවා. ඇතුළතින් ප්‍රිය කරන්නේ අතන්ට තෘෂ්ණාව තියෙන්නේ අතන. හැබැයි අර ගැටුම්කාරී තත්ත්වයක් එක්කලා ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒක ව්‍යාකූල තත්වයක් ඇති වෙන්න හේතු වෙනවා. ඒ නිසා ඒ තමන්ගේ ප්‍රාර්ථනාව මොකක් නිසාද, මොකක්ද ඒකේ බලාපොරොත්තුව, කොතනටද යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන ඒ විදිහට ප්‍රාර්ථනා කළොත් ඒක සඵල වෙන්නට ඒ ප්‍රාර්ථනාව කියන එක තමයි එතකොට විශේෂ සාධකය වෙන්නේ. එහෙමයි. ඒකල ස්වාමීන් වහන්සේ තව එකක් තියෙනවද තම ස්වාමියාගෙන් මේ අවසර ලැබෙන්න ඕනේ වගේ කියලා කතාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? <laughs> ඒකයි මම කිව්වේ දැන් මේක හරියම සංකීර්ණ කතාවක් කියලා දැන් ওই පුරුෂයාගෙන් අවසර ගන්න ඕන වගේ කිව්වන් පස්සේ ඒවා බොහෝ දෙනා පිළිගන්නට කැමති නැහැ. පිළිගන්න කැමති නැත්තේ ඒවා මේ බමුණන්ගෙන් ආපු මත ස්ත්‍රිය පහත් කරන්න අය පුරුෂයාගේ අවසර මොකද්ද? එහෙම එහෙම කතන්දර හදාගන්න. හැබැයි ඒකේ යම්කිසි හේතුඵල පදනමක් තියෙනවා. ධර්මානුකූල වෙන. මොකද්ද පදනම? දැන් අපි කියවනේ අර ස්ත්‍රීත්වය තුළ පුරුෂ භාවය තුළ තියෙන තෘෂ්ණාවත් එක්ක එනවා කියන ඔය වගේම බන්ධනයක් තමයි අඹුසැමි බන්ධනය කියලා කියන්නේ. එතකොට සමහර පුරුෂයොත් එක්කලා සමහර ස්ත්‍රීත් එක්කලා බැඳුනහම ආත්ම ගණන් ඒ බන්ධනය දිගින් දිගට යනවා. එතකොට එහෙම යනකොට ඊළඟ භවයකත් ඒ තැනැත්තා දුටු සැනින් ඇලෙන්න බැඳෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එහෙමයි. දැන් එතකොට මේ බන්ධනේ ලෙහා ගන්න නැතිව ඒ අවසරයක් ගන්න ඕන කියන්නේ එයාගේ අවසරේ මත තමන් පුරුෂ භාවයටපත් වෙනවා කියන එක නෙමෙයි. අර තමන් ගැන තියෙන අපේක්ෂ තියෙන බන්ධනය අපේක්ෂාව ලිහිල් කරගන්න දෙදෙනා සුහද සාකච්ඡාවක යෙදෙනවා. එතකොට මේ ඒගොල්ලෝ මනසින් අතහරිනවා. ඊළඟ භවයේ ඒ අර ඇලි ඇලි බැඳි බැඳි තියෙන බන්ධනේ අතහරින. ඒ අතහැරියන් පස්සේ ඊළඟ භවයක මුණ ගැහුණා කියලා පටලවිල්ලක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැති වුණොත් තමනුත් පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරනවා අරයත් බන්ධණයෙන් එනවා එතකොට ඉතින් පුරුෂ පුරුෂ බන්ධනයක් ඇති වෙනවා ඒ වගේ ඒවා තමයි දැන් අද මේ ලෝකේ බහුලව යන්නේ ඒවට නීති හදන්න කියන්නේ ඊට පස්සේ ඒවා සමාජගත කරන්න ජනගත කරන්න හදන ඉතින් අර වගේ පටලැවිලි තමයි ඒ කියන්නේ තෘෂ්ණාව වෙන තැනක කර්මය තව තැනක පටලැවිලා තියෙන තව විදිහකට ඉතින් ඒ ඒවැ හේතුඵල සම්බන්ධතා හඳුනා නොගැනීම නිසා තමයි සමස්ත සමාජයේ අර්බුදයකටපත් වෙන්නේ ඉතින් ඒ නිසා ඒවා මේ බමුණු මත කියන එක නෙමෙයි ධර්මානුකූලව බැලුවෙන් පස්සේ අපිට ඒවා පැහැදිලි නාම රූප පදනමක් අපිට හඳුනා ගන්න පුළුවන් හේතුඵල පදනමක් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඒවා අර පුරුෂයාගේ අවසරයෙන් තමයි මේ ස්ත්‍රීත්වයෙන් මිදෙන්න කියන කතාවක් නෙමෙයි එතන කියන්නේ. එයාගෙන් එන බන්ධනය බලපෑමෙන් නිදහස් වෙන. ඒක ඒකට ඒ සුහදශීලීව කතා කරලා ඒක निराකරණය කරගන්න ඕන කියන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි වහන්සේට.